ඒක ඊට පස්සේ යාට ගොඩක් ඒ කියන්නේ මම නිකන් සාමාන්‍ය භාවනා ගැන සමත පැත්තෙන් කෙනෙක් ඉස්සරහින් ගියපුවාම තියෙන ස්වභාවය ගැන කියන්නේ. ඊට පස්සේ ඒකේ බොහොම මේ ඒ භාවනා බොහොම දක්ෂ විදිහට කියලා දෙන්නත් පුළුවන් කෙනෙක්ගේ එයාට ඇතුළත දකින්න වගේ හැකියාවක් තියෙනවා එයාගේ භාවනාව කොයි මට්ටමින්ද යන්නේ ඒක වැඩුණාද වැඩෙනවද නැද්ද කියලා බලන්න පුළුවන් හැකියාවක් වගේ තියෙනවා. ඊට පස්සේ මම මේකේ අර අතුරු ප්‍රයෝජනයක් කියන ඊට පස්සේ දවස් 3ක් විතර ඇතර මෙතන 20 ගාණක් විතර කට්ටිය 20ක් විතර 22ක් 20ක් වගේ කට්ටිය ඇවිල්ලා ඒ දවස් තුනේම හවස භාවනා කරා භාවනා කරලා ඒකේ මේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා පස්සේ දැන් එතන හිටිය කීප දෙනෙක් හිටියා එයට භාවනාව කරන්න ඉඳගෙන දැන් පැය භාවනා කරාට පස්සේ පොදුවේ අපි භාවනාව කරා. නිකන් හදවතේ අර හදවතේ තමන්ගේ කය ඇතුළට හිත දියාගෙන එතනින් ඇතුළට යන විදිහට භාවනාව කරේ. එම්මේ එයත් හිටියා අපිත් හිටියා ස්වාමින්වහන්සේලාත් තව සාසනමකුත් වැඩලා හිටියා මෙහි. ඊළඟට මම මට කියන්න ඕන උනේ එහෙම කරනකොට එතන දෙන්නෙක් හිටියා ගමේ ඒ දෙකේ කෙනාගෙන් අහනවා පැයභාගය වෙනකන් පස්සේ යාර කොහොමද දැනුනේ විදිහයි කාරණා දෙකක් අහනවා භාවනාව කරනකොට කොහොමද දැනුනේ කොහොමද මොනවද විස්තර කියලා තමන් අත්දැකීම මොනවද කියලා අහනවා ඊළඟට අහනවා භාවනාවෙන් පස්සේ දැන් දැනෙන විදිය කොහොමද සාපේක්ෂව භාවනා කරන්න කලින් ඒ කියන්නේ දැන් පැය භාගයකට කලින් ඉඳ ගන්න කලින් විදියයි දැන් පැය භාගයක් භාවනා කරාට පස්සේ දැන් දැනන විදියයි අහනවා ඒකේ වැදගත්කම තියෙන්නේ භාවනාවට කරාට පස්සේ දැන් දැනෙන විදිය. අපිත් ඔක ඔළුවට ගන්න ඕනි කාරණා. මාත් ඔයාලට කියන ওই කාරණාව. කියන්නේ භාවනා කරනකොට හිත ගිය විදිහටත් වඩා භාවනා කරාට පස්සේ තමන්ගේ හිතේ ඇති වෙලා තියෙනවා නම් පහසුවක් හරි වෙනසක් හරි මොකක් හරි විදියක් සැහැල්ලුවක් හරි ඒක තමයි වැදගත් වෙන්නේ. ඒක තමයි අපි පවත්වන්නත් උත්සාහයක් ගන්න ඕනේ. ඒක තමයි යන්නේ ප්‍රධාන කාරණාව. ඒකේ අර විශේෂ කාරණා දෙකක් තිබ්බා. ඉතින් අර ඒ භාවනාව කරනකොට අර මේ ඒ ඔය දෙන්නෙක් විතර හිටියා. ඒ කට්ටියට මුලින් අර නිකන් නිකන් පපුව ඉර වෙනවා වගේ චුට්ටක් ඒ වගේ වෙලා ඊට පස්සේ නිකන් ඔළුවට පපුවට ඉරනනේ පපුවට ලොකු බරක් එනවා වගේ බරක් දැනනවා වගේ වෙලා ඊට පස්සේ භාවනා ටිකලා කරනකොට ඒක ඔක්කොම නැති වෙලා ගිහින් සැහැල්ලු වෙලා කයම සැහැල්ලු වුණා කියලා කිව්වා දෙන්නේ. ඊට පස්සේ පහුවදා ගිහිල්ලා කිව්වා සාසීයේ අම්ම කෙනෙක්ගේ මම කිව්වා සාසී ඊයේ හොඳට නිින්ද ගියා කියලා. ඊට පස්සේ ඒක පහවදා දවසේ ඇවිල්ලා කිව්වා මේ ඊයේ ඉඳන් අද අද දක්වාම කයයි එන ඔළුවයි ඇඟයි දෙකම සැහැල්ලුයි කියලා. හිතත් සැහැල්ලුයි එහෙම කියනවල ඒ කාරණා කිව්වා. එතකොට අර ඒ කට්ටියගේ බරක් වගේ දැන්න බරක් අයින් වෙනවා වගේ දැන්න කියන එක බොහෝ සෙයින්ම නොපෙනෙන ලෝකේ ප්‍රශ්නයක්. මේ කාලේ ගොඩාක් අයට ඔන්න ඔය කාරණාව තියෙනවා මේ ඒ අයව නොපෙන්න ලෝකේ ග්‍රහණයක් එක්කලා ඒ කියන්නේ ඔය තමන්ගේ වීගේ ඥාතීන් අරෙහි මේ කට්ටිය එයාගේ ඕර එකට සම්බන්ධ වෙලා යම් ආකාරයකට ඒකත් එක්ක ඉන්නවා ඒ හින්දා මෙයාගේ කයටයි කයටයි හිතරයි වෙහසක් අපහසුවක් දැනෙනවා දෙකටම වෙහසක් අපහසුවක් දැනෙනවා ඒක භාවනා කරනකොට විශේෂයෙන් කට්ටියක් එක්ක එකතු වෙලා භාවනා කරනකොට වගේ ඒව අයින් වෙනවා අර ඒ අයින්වීම තමයි අර දෙන්නටම තේරුනේ. ඊට පස්සේ දැන් ඒ දෙන්නට මං කිව්වා ඒක ආයෙකින් භාවනා කරන්නේ නැති වුනහම දවස් ගාන ආයෙ එනවා. ආයෙ අරෝ ටික ආයෙ ආයෙ ඇවිල්ලා ආයෙ කලින් පිටියටම පදිංචි වෙලා ආයෙ වැඩේ පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔහොම ස්වභාවයක් තියෙනවා. ඒ වගේ අපි සතර අපායට හුඟක් අයගේ අර සතර අපාය කියන එක කරගහගෙන වගේ ඉන්නේ. ඒ අය ගැන කිව්වොත් කියන්න තියෙන්නේ සතර අපායේ කර තියාගෙන ඉන්නේ. එතකොට සතර අපායට යනවා කියන අහන්න දෙයක් නැහැ. යන්නම තමයි ඒ ඉන්නේ. ඒ බර වැටිලා තියෙන්නේ දැන් තමයි පියාගේ. ඊටකොට මම ඔයාලට ඒ ඇර කිව්ව ඉතින් ඕක කට්ටිය මොනවා හරි කරලා ඊට පස්සේ භාවනාව නවත්තනවා. ඒක වැඩේ තියෙන්නේ හැම මොන මොනවා හරි මොන මොනවා හරි කියලා වෙලා භාවනාව නතර වෙනව කරන්නේ නැති විදියට ඊට පස්සේ මේ එයාගේ ආය අර ප්‍රශ්න වලින් අර කට්ටියට යට වෙලා ජීවිතේ ගත කරන්න වෙනවා. ඒ හින්දා භාවනාවේ අතුරු ප්‍රයෝජනයක් තමයි යන්නේ. ඒකත් ඒ කියන්නේ අපි මේ සතර අපායට ගිලෙන ස්වභාවයෙන් සතර අපායට ගැට ගැහිලා තියෙන ස්වභාවයෙන් తాවකාලිකව හරි මේ බන්ධනයන් නිදහස් වෙනවා කියන එක සමත භාවනාවකිනුත් වෙනවා. తాවකාලිකව බන්ධනයන් ලිහිල්ලනවා කියන එක. ඊට පස්සේ ඒකත් එක්ක දිව්‍යමය ස්වභාවයට බ්‍රහ්ම ස්වභාවයට යන්න ඒ පැත්තට අපිට තල්ලුවක් හම්බ වෙනවා, උපකාර හම්බ වෙනවා. දෙවුරු සම්බන්ධ වීමත් එක්කලා ඒක ඒකත් මේ භාවනාවක තියෙනා වූ සුවිශේෂී ලක්ෂණයක්. මේ කාලේ අර අපි සාහකටම්කට කියපිට තමයි මේ කාලේ එක්කෝ කෙනෙක් හොඳට බණ භාවනා කරන්නම් එක්කෝ එයාට ඒ කියන්නේ මහා පිම්බලයක් එක්කලා එයා විදර්ශනාවෙන් ගිහිල්ලා එක්කෝ ධර්මාබෝධ කරගන්න තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් එයා සමතේ පැත්තෙන් ධානා වගේ මට්ටමකින් දිගට පවත් ගන්න ඕනේ. ඒකක්වත් ලේසිව නෙමෙයි. ওই දෙකම නැත්නම් ප්‍රබල ඉෂ්ට දේවතා බලයක් තියෙනවා. ප්‍රබල ඉෂ්ට දේවතා බලයක් තියෙනවා. උපකාරයක් තියෙනවා. ඔය තුනම නැතුව කෙනෙක් ඒක කරන්න යනවා කියන්නේ කරගන්න බැරුව හිර වෙන එකමයි වෙන්නේ. හිර වෙන එකමයි වෙන්නේ. මේක ওই කට්ටිය කොයිතරම් මට්ටමකින් තේරෙයිද දන්නේ මේක මම මේ නිකන් හිතලා කියන එකක් නෙමෙයි. බොහෝ බොහෝ දෙනෙක් ඇසුරු කරලා ස්වාමීන් වහන්සේලා ගිහියයි බොහෝ අත්දැකීම් මත අපේ ජීවිතයෙන්ම අනිත්‍යගේ ජීවිතවලත් අත්දැකීම් මත ආපු නිගමනයක්. ආපු නිගමනයක් එච්චර ඒ කියන්නේ මේ කාලේ අපි තේරුම් ගන්න මේ කාලේ බුද්ධ බලයේ තියෙන කාලේ නෙමෙයි කියන එක. විශේෂයෙන් තේරුම් ගන්න බුද්ධ බලයේ තිබුණේ බුද්ධ බුදුරජාණන් වහන්සේ දෙන්නා කරේ බුද්ධ පරිනිර්වාණය අවුරුදු 500ක් යනකම් බුද්ධ බලයේ ලෝකෙ තිබුණා. එතකොට ඒ කාලේ ස්වභාවය වෙනස්. දැන් කාලේ ස්වභාවය ගොඩාක් වෙනස්. දැන් කාලේ පහලටම ඇදෙන විදිහට තමයි තියෙන්නේ. එතකොට ඒකෙදී අපි ගොඩක් කලින්ට වඩා නුවණින් කල්පනා කරමින් ඒවා ඒ කියන්නේ කරන්න තියෙන එකම විදිය තමයි ඇත්තටම ජීවිතයේ අංගයක් කරගන්න එක. ජීවිතයේ අංගයක් කරගන්න එක. ආ ජීවිතයේ අංග අංග තියෙනවා. අපි කෑම කනවා කියන එක ජීවිතයේ අංගයක්. නානවා කියන එක කෙනෙකුගේ ජීවිතයේ අංගයක් තියෙන පුළුවන්. නිදා ගන්නවා කියන එක ජීවිතයේ අංගයක්. රස්සාව කරනවා කියන ජීවිතයේ අංගයක්. ඒ වගේම භාවනා කරනවා කියන ජීවිතයේ අංගයක් වෙන්න ඕන. ජීවිතයේ අංගයක්. අනිවාර්යෙන් ඒක කරනවා. ඒක ඒ කියන්නේ ඒක එන්නේ ඒ මට්ටමට එන්න ඕනේ. ඒක එතකොට ඩිසිප්ලින් වලින් ගන්න ඕනේ. මොටිවේෂන් වලින් නෙමෙයි. මොටිවේෂන් වලින් මොටිවේෂන් වලට වඩා මොටිවේෂන් උනාට කමක් නෑ මොටිවේෂන් වලට වඩා ඩිසිප්ලින් වලින්ම ගන්න ඕනේ. අපි තියන්නේ අර දැන් කට්ටියක ඩිසිප්ලින් තියනනේ දැන් අපිත් ඔය එකක් තියෙනවා මේ ඒක මේ ටූටි කාලෙන් තිබුණේ නැහැ දැන් නම් තියෙනවා මේ තේරෙන කාලය ආපුවාම මේ කියන්නේ දාඩිය පිටින් ඇඳට යන්නේ නැහැ ඇඳේ ඇලවෙන්නේ නැහැ මොන කොරුම තිබුණා කොච්චර මහන්සි වුණා කොහේ ගමනක් ගිහිලා රෑ දෙක වුණා තුන වුණා ඒක නාලා හරි ඇඟ හොදලා හරි එහෙම විතරයි ඇඳට යන්නේ එතකොට ඒක ඒක ඒක මොටිවේෂන් වලින් නෙමෙයි ඒක ඩිසිප්ලින් වලින් වගේ තමයි යවෙන්නේ දැන් ඒ කියන්නේ මම එහෙම උනන්දු වෙනවා කියන එකට වඩා ඒක මගේ හැටි වගේ එකක්. ඒ කියන්නේ ඒක මගේ ඒක ඒක එහෙම තමයි වෙන්න ඕනේ විදිය කියලා වගේ දැක්මක්. ඔන්න ඔය විදිහට භාවනාව කියන එකත් ආවොත් කෙනෙකුගේ ජීවිතේට භාවනාව කියන එකත් ඒක ඒක තමයි ඒකේ හැටි. ඒ කියන්නේ ඒක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මේක මේ මේ කොටසේ මේ මේ දවසේ මේ වෙලාවේ මේක වෙන්න ඕනේ. කියලා ඉවරලා මේ එහෙම නැතුව හරියන්නේ නැහැ. බිරිම නැතුව කොහොමද? කියලා අන්න එහෙම හිතනවනම් නේ. එහෙම නැතුව කොහොමද? දැන් අපි හිතමුකෝ අපි දවල්ට කන්නේ කියලා ඔකට ගෙදර කට්ටිය කවුරු හරි කිව්වොත් එහෙම අද දවල්ට කෑම නැහැ කියලා කිව්වොත් එහෙම එහෙම කොහොමද කන්නේ නැතුව කියලා කට්ටිය ඒකට විරුද්ධව මේ ෆයිට් කරනවා එහෙම කොහොමද කන්නේ නැතුව කන්නේ ඕනනේ අනිවාර්යයෙන්ම මෙහෙමයි කියලා බලන්න අන්න ඒ වගේ භාවනාව සම්බන්ධයෙන් තමන්ගේ හිතේ තියෙනවා නම් අන් එහෙම එකක් තමන්ගේ හිතේ තමන්ගේ හිතෙන් අද නම් බෑ හරි මොකක් හරි කියනොත් එහෙම කොහොමද? එහෙම නැතුව හරියන්නේ නැහනේ. ඒක අනිවාර්යෙන් වෙන්න දෙපේ. කියලා ඒ මට්ටමකින් තියෙනවා නම් ඒ කියන්නේ යාගේ ඩිසිප්ලින් වල මේ එක තියෙනවානේ. මොටිවේෂන් වලට එහා ගිහිල්ලා ඒක මේ ජීවිතයේ අංගයක් වෙලා. එහෙම නැතුව හරියන්නේ හරියට අපි අපි නේද අපි එළියට බහැල යනකොට අපි ඇඳුම් අඳිනවානේ. ඇඳුම් අඳිනවා කියන එක අපි ඒක මොටිවේෂන් වලට වඩා ඩිසිප්ලින් පැත්තෙන් මේ තියෙන්නේ. කියන්නේ ඒක දැන් කවුරු හරි මට නම් ඇඳුම් අඳින්න බෑ යනවා කියලා. ඒතකොට අනිත් අය කියනවා එහෙම කොහොමද ඇඳුම් අඳින්න නැතුව? දැන් පොඩි ළමයි සමහරලාට සූට් ළමයි එහෙම කියද්දී අම්මලා කියන්නේ එහෙම හරියන්නේ නැහැ නේ අනිවාර්යෙන් ඇඳුම් අඳින්න ඕනේ කියලා කියන්නේ. අන්න ඒක භාවනාවටත් පිටු. ඒක භාවනාවට තිබිය යුතුයි Tamange හිතෙන්ම. ඔක තේරුම් ගන්න. එතකොට අඳුම ගානේ මේ ලෝකේ මේ ලෝකේ පහසුවෙන් සැහැල්ලුවෙන් යම් මට්ටමකින් පිරිසිදු හිතකින් වාසය කරන්න පුළුවන්. ඊට පස්සේ යායක අනික් කාරණාව තමයි කියප එක ඒ භාවනාවෙන් එන ඒ ෆ්‍රෙෂ් ගතිය හිතේ සැහැල්ලු පහසු ගතිය ඒක පුළුවන් තරම් දවසේ ආරස කරගන්න බලන්න කිව්වා. ඒ කට්ටියත් දැන් යාත් කියන්නේ උදේ භාවනාව කරන්න කියලා. උදේ භාවනාව මම හිතන්නේ භාවනා කරන අය භාවනාව දියුණු කරපු අය ගොඩාක් ආනන්ද මහත් ස්වාමීන් වහන්සේලා ওই ගොඩාක් ඒ අය හැම එකෙම උදේ භාවනාව වර්ණනා කරනවා. උදේ භාවනාව වර්ණනා කරනවා. උදේ භාවනා කරලා ඒකෙන් හිත ඔසවලා අරගෙන යම්කිසි කුසල පිරිසුදු සැහැල්ලු මට්ටමකට ඊට පස්සේ දවසේ ඒ සැහැල්ලු පිරිසුදු හිත පුළුවන් තරම් ආරක්ෂා කරගෙන යන්න උත්සාහයක් කරනවා. ඕක අන්න ඕක අංගයක් විදිහට තියෙන්න ඕනේ. එතකොට ඒ තමයි එයා සිහිය පවත්වන්න අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ එයාට යමක් තියෙනවා රැකගන්න. ඒ යමක් මොකක්ද තියෙන්නේ? එයාගේ හිතේ පිරිසුදු බව සැහැල්ලුව. ඒක උදෙන්ම ඇති කරගන්නවා. ඇති කරගෙන ඒක රැකගන්න උත්සාහයක් ගන්නවා. එතකොට තමයි සිහිය පවත්වන්න අවශ්‍යතාවය තියෙන්නේ. නැත්තම් සිහිය පවත්වනවා වගේව නිකම්ම පවත්වන්න ගියපුවාම ඒවා හරියට මේ ඒ කියන්නේ එපා වෙලා කරන්නේ. කොහොමත් එපා වෙලා තියෙන හිතයි කයයි දෙක. ඒ පීඩාවෙන් ඒ ඒ පීඩාවට තව සිහියෙන් ඉඳ ගියපුවාම තවත් පීඩාවක් වෙනවා. ඒතකොට සිහිය පැවැත්වීම කියන එක අපි අර විදියට හිතේ සැහැල්ලුවක් පහසුවක් කියන එකක් උපද්දවලා ඒක අරස කරගන්න අපි ඒ විදියට සිහියෙන් ඉන්නවා කියලා හිතනකොට එතකොට අපිට යමක් තියෙනවා රැක ගන්න. වටින දෙයක්. වටින දෙයක් තියෙනවා රැක ගන්න. තේරුණානේ ඒ කාරණා. එතකොට දේ භාවනාවක වැදගත්කම ඒක ඒක පුළුවන් තරම් පවත්වන්න කියන එකත් ඒකත් ඒ කියනවා. සිහියෙන් කටයුතු කරන්න කියන එක ඒ කාරණාව කියනවා. ඉතින් ඒ කාරණාව අපි ඔබට මේ වෙලාවේ මතක් කරගන්න විදියට කල්පනා කරා ඊළඟට මට මේ මේ ලස්සන දේශනාවක් එකපාර මට මතක් වුණා මම මේක භාවනාවට සම්බන්ධ දේශනාවක් මේකේ මම පොඩි කාරණාවක් තමයි කියන්න කතා කරන්නේ මේක ගිහි කාලේ අපි ධර්මයේ හොයන කාලේ ගිහි කාලේ එක එක ධර්ම දේශනා පොත් කියෝලා එක එක ස්වාමීන් වහන්සේලා ලියපු අන්තිමේදී ඒත් මේවා මේ පැකිලි සහිතයි කියලා එක තේරලා ඊට පස්සේ අපි උඩ ලංකාවට ඇවිල්ලා ඔය ඒකල ජොබ් එකක් කරා කිරිබත්ගොඩ අපේ දහම් පාසලේ මේ ත්‍රිපිටක පොත් කට්ටලයක් පූජා කරලා තිබුණා. ඊට පස්සේ මං මං ඇහුවා මම මට ත්‍රිපිටකය කියවන්න හිතුණා. ඒ කාර්ය හවස ඇවිල්ලා ඉතින් කියවන්න දැන් වැඩට යනවා හවස ඇවිල්ලා කියවන්න. ඊට පස්සේ මම දැන් ස්වාමින්වහන්සේ කිව්වම ස්වාමින්වහන්සේ කිව්වා පන්සලේ ස්වාමින්වහන්සේ ආ උඩ තියෙනවා අරගන්න කියලා. ඊට පස්සේ ගියාම පොත් මං හිතන්නේ ඔතන තියෙනවා 40 ගානක්ද කොහෙද තියෙනවා ත්‍රිපිටක පොත්. ඊට පස්සේ මං දැන් දන්නේ නැහැ මොකක්වත් දන්නේ නැහැ දැන් මොකක් තෝරන්නද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ කල්පනා කරලා මේ මං කල්පනා කළා ටිකක් පොඩිම පොතකුත් නැතුව ලොකු පොතකුත් නැතුව සාමාන්‍ය ගානේ සයිස් එකේ පොතක් එන්න අරගෙන යනවා කියලා ඉවරලා ඉදන්නේ නැහැ ඊට පස්සේ අරගෙන ගියා මේ මජ්ක්‍ධිම නිකාය තමයි ඒ වෙලාවේ අරගෙන තියෙන්නේ. මේ ඊට පස්සේ ඒ ඒ ධර්ම දේශනා ටික කියෙව්වා. කියවද්දී මගේ හිත තේරෙන්නේ නැහැ. බුද්ධ ජයන්ති පාලි තේරෙන්නේ නැහැ එක. අනිත් පැත්තෙන් බුද්ධ ජයන්ති වල තියෙන භාෂාව තේරෙන්නේ නැහැ. පරණ භාෂාව යන්තම් ඒක තේරෙන්නේ යන්ත යන්තම් ඒක තේරෙන්නේ. ඊට වඩා ඒ කියන්නේ 150 160ක් වගේ තමයි භාෂාව තේරෙන්නේ. 170 70ක් කියහම 75ක් කියන්නේ 125ක් විතර තියෙනවා තේරෙන්නේ නැති ඒවා බුද්ධ ජයන්ති සිංහල පැත්තේ ඊළඟට ඊට අමතරව කියන කාරණා අතිශය ගැඹුරුයි බුදුරජාණන් වහන්සේ. ඒ හින්දා තේරෙන්නේ ඒ වුණාට ඒක දිගින් දිගටම ඒ සූත්‍ර පිටකේ පොත් ටික කියෝගෙන ගියා. හැමදාම හවසට ඇවිල්ලා පැයක් දෙකක් කියවනවා. ඉතින් මට මොනවා හරි තේරෙයි කියලා. මට තේරෙයි. මෙහෙම කියෝගෙන යනකොට මොකක් හරි තේරෙයි කියලා කියව. කියුවා. ඊට පස්සේ ඒකේ හිත පැහැදුණා. ධර්ම දේශනා දෙකක් තිබ්බා. ඒකෙන් එක දේශනාවක් තමයි දැන් මට අනිත් දේශනාවේ නම හරියට මතක නෑ. මේ දේශනාව මට මතකයි එකපාරට මතක් වුණා. ඊට පස්සේ ඒ හින්දා ඒකේ ඒ කාරණාව ඔබටත් කියන්න කියලා කල්පනා කරා. ඇයි මගේ හිත පැහැදුනේ කියලා මේක එතකොට තිබුණේ අංගුත්තර නිකායේ මේක තියෙන අංගුත්තර නිකායේ නවක නිපාතේ මහා වර්ගයේ ඒකේ තපුස්ස දහපති සූත්‍රය කියලා සූත්‍ර දේශනාව. මෙතන මේ දේශනාව වෙන්නේ ඒ බුදුරයන් වහන්සේ උරුවේල කප්ප ජනපදයේ ඉන්නකොට තපොස්ස කියලා මේ මිනිස්සේ කියාගේ නම ඇවිල්ලිවලා ආනන්ද ස්වාමීන් වහන්සේට වන්දනා කරලා මෙන්න මෙහෙම කිව්වලු මේ මයම් බන්තේ ආනන්ද ගිහි කාමභෝගී කාමාරාමා කාමරතා කාම සම්මුදිතා කියලා. අපි අපි ස්වාමීන් ගිහියෝ කියලා. දැන් කියන්නේ අපි ස්වාමීන් ගිහියෝ අපි කාම භෝගී කියනවා. කාම භෝගී කියලා කියන්නේ පංච මේ කෑම කනවා කියන එක නෙමෙයි පංච කාමය කියන එක අනුභව කරනවා. ඒ කියන්නේ කොහොමද කියන්නේ? ඇසෙන් රූප ඇසෙන් සතුට වෙන්න රූප දකිනවා. ඇසෙන් රූප දකිනවා කිව්වොත් ඇරදී ඇසෙන් සතුට වෙන්න රූප දකිනවා. කනෙන් සතුටු වෙන්න සද්ධාහනවා. නාසයෙන් සතුටු වෙන්න ගඳ සුවඳ පරිහරණය කරනවා. දිවෙන් රස සතුටු වෙන්න කෑම කනවා. කයෙන් සතුටු වෙන්න අහසවල් පරිහරණය කරනවා. ඔන්නෝක තමයි කාම භෝගී කියලා කියන්නේ. තේරෙනවද? කාම භෝගී කියලා කියන්නේ ඒක. ඒකට දැන් ඒ කියන්නේ එයා ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් රූප දැක්වලා රූප දැක්වලා කොහොමද කියන්නේ රූප දැකලා රූප දකිනවා කියන එකට වඩා සතුටු වෙන්න රූප ශබ්ද ගන්ධ රස පහස හොයනවා ඒ ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක යෙදෙනවා කියන කාරණාවෙන් කාම භෝගී කියලා කියන්නේ ඊට පස්සේ එතකොට ඔතනම කිව්වොත් එimhe යෝගී කියලා කියන්නේ යෝගී කියලා කියන්නේ ආධ්‍යාත්මික ජීවිතය දියුණු කරන්න ඕන කෙනා එයා පුළුවන් තරම් අර පැත්ත අඩු කරනවා එයා ඇත්තටම හරණම් කරන්න ඕනේ යෝගී කෙනෙක් වුණාම ඒ කියන්නේ ඇසෙන් සතුටු වෙන්න රූප හොයන එක නවත්තන්න ඕනේ. නැත්තම් අවම කරන්න ඕනේ. පුළුවන් තරම් අවම කරන්න ඕනේ. නැත්තම් නවත්තන්න ඕනේ. ඇසෙන් රූප දකින්න නැතුව ඉන්නවා නෙමෙයි. ඇසෙන් සතුටු වෙන්න ඇස ඇහැ ඔස්සේ සතුටු වෙන්න රූප දකින්න එක එයා පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. අඩු කරලා ඒක මේ නැත්තර ඒ කියන්නේ බිඳුවට ගේන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඇසෙන් රූප දකිනවා. ඇසෙන් සතුටු වෙන්න රූප දකිනවා. කනෙන් සතුටු වෙන සද්ධාහනික මොනවද අපි හිතුවොත් එහෙම සින්දු වහන ඒවා ඒ වගේ පුළුවන් තරම් එයා අඩු කරන්න ඕන යෝගී කෙනෙක් මොකද ඒක ඊට පස්සේ නාසයෙන් ගඳ සුවඳ සෙන් සුවඳ විලෝම වගේ ඒවා වෙන්න පුළුවන් දිවෙන් ප්‍රණීත ආහාර හොය හොයා ගිහිල්ලා ආහාර ගන්න ඒවා ඒවා යෝගී කෙනෙක්ගේ ජීවිතයකට යනවා නම් එයා පුළුවන් තරම් අඩු කරන්න ඕන ඒක බිඳුවට ගේන්න උත්සාහ කරන්න ඕනේ. ඒක මම පුළුවන් තරම් අඩු කරලා අඩු කරලා බිඳුවට ගේන්න. එතකොට කයෙන් පහසත් එමයි ඔය සැප පහසු තියෙන දේවල් පරිහරණයේදී ඒක එයා අඩු කරන්න ඕනේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ භික්ෂුන් වහන්සේලා කියන්නේ යෝගී කොටසක්. භික්ෂුන් වහන්සේලා කියන්නේ යෝගී කොටසනේ. සාමින් වහන්සේලාත් එතකොට ඒ විදිහට පුළුවන් තරම් ඒක අඩු කරන්න ඕනේ. ඒක තමයි සිල්පද බුදුරයන් වහන්සේ පනවලා තියෙන යෝගියෙකුට ගැළපෙන සිල්පද තමයි එතන තියෙන්නේ. කවුරු හරි කෙනෙක් ගිහිව ඉඳලා ගිහිව ඉන්න කෙනත් අවුරුදු සාමාන්‍යයෙන් 50 50 පෙන්නට පස්සේ එයාගේ ජීවිතේ හරිනම් යෝගී පැත්තකට යන්න ඕනේ. එතකොටවත් කලින් යන්න පුළුවන් නම් වටිනවා. එතකොටවත් යන්න ඕනේ යෝගී පැත්තකට එයා එන්න එන්න එන්න එයාගේ ආධ්‍යාත්මික ජීවිතයට බර කරන්න ඕනේ. ආධ්‍යාත්මික ජීවිතයට බර කරනවා කියලා කියන්නේ ඔය කාම භෝගී ස්වභාවයෙන් අයින් වෙනවා කියන එක. කාම භෝගී ස්වභාවයෙන් අයින් වෙනවා කියන එක. ඊට පස්සේ ඒක හිතා කියන ආනන්ද මයම්බන්ති ආනන්ද ගිහි අපි ගිහියෝ කාම භෝගී කාමා රාමා කාම රතා කාම සම්මුත්තා කියලා අංග තුනක් කියනවා තව. කාමයන් ඒ කියන්නේ ඒ වගේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඊට පස්සේ ඒ ගත්ත අරමුණු මනසෙන් හිතාගෙන ඒ වගේ අර සතුටු වෙන ඒ වගේ හිත හිත ඒකේ තමයි නතර වෙලා තියෙන්නේ. ඒ වගේ තමයි හිත කැරකි කැරකි කැරකි කැරකි හිත නතර වෙලා තියෙන්නේ උවගේ. පැහැදිලිද? දැන් අපි හිතුවොත් එහෙම උදාහරණයක් කිව්වොත් එහෙම දැන් අපි තරුණ ළමයි තමාරට දැකලා තියෙන්නේ එයා හැම වෙලාවෙම සින්දු අහන්නේ. එයා හැම වෙලාවෙම ඉයර්ෆෝන් එක කනේ ගහගෙන සින්දුවක් අහන. ඒතකොට එයාගේ හිත හැම වෙලාවෙම ඒ සින්දු අහන එකේ තමයි එයාගේ ජී ඒ කියන්නේ එයාගේ හිත මොනවද තියෙන කියත් ඒ සින්දු අහන එකේ ඒ ඒක තමයි එයාගේ එයාගේ හිත කැරකෙන්නේ එතන. හිත නොවේ ආරාමය කියලා කියන්නේ කාමා රාම කියලා කාම නම් වූ ආරාමය කියලා කියන්නේ ඔන්න ඔක. ඒ කියන්නේ එතන තමයි එයාගේ හිත හැසිරෙන්නේ. හැසිරෙන තැන. එතකොට ගිහියන්ගේ ස්වභාවය ඊට කාම රත. ඒ වගේ එයා සතුටු වෙනවා. ඒ වගේ එයා ඇලෙනවා. කාම සම්මුත්තා. ඒකෙන් සතුටු වෙනවා. එතකොට අන්නේ කාම භෝගීගේ ස්වභාවය කාම භෝගී කියන්නේ අර අසකන්නාසේ දිවකයෙන් මේක ඇත්තට දේශනාක් විදිහට කරත් වස්න එකක් මේක ඊට පස්සේ ඒකෙන් මේ ඒ වගේ සතුටු වෙනවා ඒව හොයමින් සතුටු වෙමින් ඒකෙන් ඒකේ ඇලිලා ඒවම හිතේ ඒවම පවත්වමින් කටයුතු කරනවා එතකොට කියනවා ඒ වගේ අපිට මේ කියනවා මෙන්න මේ විදිහට නෙක්ඛම්මය කාම සම්මුත්තන පපාතෝ විය කායති යද්දන් නෙක්ඛම්මං. ඒ කියනවා මේ නෙක්ඛම්මේ කියන ඒ ඒව ඔක්කොගෙම අයින් වෙලා අයින් වෙලා ජීවිතේ ගත කරනවා කියන එක නිකන් ප්‍රපාතයක් වගේ වැටෙනවා කියනවා. සාමාන්‍ය ගිහියගේ හැටි. ප්‍රපාතයක් වගේ. ඒ කියන්නේ ඇයි අප්පා එහෙම කරන්න කියලා. ඒ කියන්නේ යාට හිතා ගන්න බැරි. දැන් ධර්මය දන්නේ නැති හුඟක් අය එහෙම හිතනවානේ. මේ කියන්නේ ඔය ස්වාමීන් වහන්සේ නමක් ඔන්න කැලෑවක ඉන්නවනම් සමාල්ලාවට මොකක් හරි සාහිත්‍ය ප්‍රශ්නයක් ඇති. කියලා හිතනවා. නැත්තම් මොනවා හරි නැත්තම නිදානයක් ගන්න ඇවිල්ලත් දන්නේ. මොකක් හරි මොකද එයාට ඒක තේරෙන්නේ මොකද්ද හේතුව කියලා. එතකොට එයාට දෙන්නේ නිකන් ප්‍රපාතයක්. ඔයාර ඔක්කොම අතහැරුණාම ඒ කියන්නේ එයාගේ එයාගේ හිත පවතින සතුට වෙන හැමදේම අතාරිනවා කිව්වහම ඇයිදද? එයාට නිකන් ඒක ප්‍රපාතයකට වැටෙනවා වගේ තේරෙනවා කියනවා. ඒ වුණාට බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනේ මේ කියන ලස්සනයි. දහරාණං දහරාණං බික්කෝණං නෙක්ඛම්මේ චිත්තම් පක්ඛන්ති පසීතති සංතිත්තති විමුච්ඡති මේ තරුණ තරුණ පැවිද්දෝ බුදුරයන් වහන්සේගේ ධර්මයේ මේ මේ නයිෂ්ක්‍රම්මේ ඒක ওই විදියට අර විදියට අර ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඒ ලස්සන මේ සතුට වෙන ඒවා හොයන ඒවාගේ මෙහාට ඇවිල්ලා ඒ ඒ මානසිකත්වවල ඒ ඒකෙන් විදුණු මානසිකත්වවල හිත සතුටින් හිත තියාගෙන වාසය කරනවා කියනවා ඕක සාමාන්‍ය දෙයක් නෙමෙයි කියනවා. ඕක සාමාන්‍ය ජනයක් තියෙන සාමාන්‍ය දෙයක් නෙමෙයි කියනවා. ඒතකොට මට මේක කියන්න ඕනි කාරණාවට මම ආවොත් අද අපි භාවනාව කරන ඉඳන් මම මේක දේශනාවක් විදිහට කරන්නේ. ඊට පස්සේ බුදුරයන් වහන්සේ ගාවටත් ඕක කියනවා. බුදුරයන් වහන්සේත් ඒක එහෙමමයි කියලා කියලා බුදුරයන් වහන්සේ කියනවා මෙන්න මේ විදිහට මට මේ මේකට තමයි පැහැදුනේ මේ මේ කාරණාව. මං සිංහල වලින් ගියොත් එහෙම මේ බුද්ධත්වයට පත් වෙන්න කලින් මේ ගිහි ගෙදරින් අබිනිෂ්ක්‍මණය කරන මේ ඒ කියන්නේ බුදු බුදුරයන් බුදු වෙන්න කලින් බෝසත්යන් වහන්සේට මෙන්න මෙහෙම හිතෙනවා කියනවා මේ නෛෂ්ක්‍රම්‍ය තමයි හොඳ මේ ඊට පස්සේ මේ බුද්ධ කලාවේ අර විවේකිත විවේකයෙන් පංචකාමයන්ගේ එළියට අරගෙන භාවනාව තියෙන එක තමයි හොඳ කියලා තේරෙනවා කියනවා ඒක පිළිගන්නවා කියනවා හරි හැබැයි ඒක යා මේ බෝසත්යන් වහන්සේ ඒක දකිනවා ඒක ඒක එහෙමයි කියලා දකිනවා. මොකද දකින්නේ මේ මේ පංචකාමයේ ස්වභාවයක හිත තියන්නේ නැතුව හිත එයින් ඈත් කරලිවලා ඊට පස්සේ විවේකයෙන් යුතුව ඒ පංචකාමයෙන් තොර වූ මානසිකත්වයකින් භාවනාවෙන් වගේ තිබ්බනම් හොඳයි කියලා හිතනවා කියනවා. හැබැයි ඒක කරන්න ගියපුවාම හිත ඒක පිහිටන්නේ නැහැ කියනවා. කරන්න ගියපුවාම ඒක පිහිටන්නේ නැහැ කියනවා. ඊට පස්සේ ඒ කියන්නේ හිත කියනවා ඒකේ ඒකට උත්සාහ කරනකොට හිත ඒ අරමුණේ බැසගන්නේ කියනවා. භාවන අරමුණ නම් භාවන අරමුණේ බැසගන්නේ භාවන අරමුණේ පහදින්නේ භාවන අරමුණේ පිහිටන්නේ ඊට පස්සේ අර පංචකාමයෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්නේ කියලා කියනවා. පැහැදිලිද? එතකොට මම ඕකේ පැහැදුණු විශේෂ කාරණාවක් තමයි ආ එහෙනම් මේ බෝසත්යන් වහන්සේට මට එදා හිතුණු කාරණා. බෝසත්යන් වහන්සේට මේ එකපාර ටොක් ගාලා භාවනා වෙන්න නැහැ. මට වගේ තමා කියලා ඉවරලා මම ඔන්න ඒක මම අර පැහැදුනා. ඒ කියන්නේ අපිට වගේ තමා එහෙනම් එකපාර මේ හාගාලා එහෙම කරලා භාවනා එහෙම වැඩිලා නැහැ. නේ? එහෙම වැඩනා මෙහෙම කියන්නේ මට මටත් මේම හරි ගියේ නැහැ කියන කියන්නේ නැහැ. එතකොට ওই කට්ටියත් එනන් තේරුම් ගන්න. ගිහියගේ ජීවිතේ භාවනාව ඒකේ සමහරලාට මගේ භාවනාව වැඩෙන්නේ නැහැ. හරි එහෙම හිතනකොට ඉතින් බෝසත් කරනවා වහන්සේටත් එහෙම වෙලා නැහැ. මට ඒක ඒක ලොකුවට හිතට මේ ඒක එදා මේ බෝසත් වහන්සේට ඒක දානා වැඩුණ නැති එක සම්බන්ධ නෙමෙයි. එහෙනම් මේ මගේ කියලා අර මම නිකන් අමුතුම භාවනා වැඩෙන්නේ නැති කෙනෙක් නෙමෙයි. මේ මටත් බැරිකමක් නැහැ එහෙනම් කියලා ඉවරලා සතුටක් ඉපදුනා. ওই දේශනාව අහලා. ওই කාරණාව බලලා. ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ කියනවා හැබැයි එතකොට බුදුරජාණන් වහන්සේ කල්පනා කරා කියනවා බුදුරණාහතර මෙන්න මෙහෙම වැටුණා කියනවා ඒ වෙලාවේ. වහා වැටෙන්න නොවන තියෙන ඉඳ ප්‍රඥාව තියෙන ඉඳ වැටුණා කියනවා මේ කාමේසු කෝමේ ආදීනෝ අදිට්ඨෝ. මම මේ කාමයන්ගේ ආදීනව දැක්කේ නැහැ. සෝච මේ අබල අබහුලී කතෝ මං ඒක ප්‍රබල බහුල වශයෙන් ප්‍රගුණ කරේ නැහැ. අන්න ඊට පස්සේ නෛෂ්කම්මේ ආනිසංස වලට මේ නෙක්ඛම්මේ ආනිසංස වලට පැමුණුන්නේ නැහැ. ඒ නෙක්ඛම්මේ ආනිසංසවල හිත පැවැත්වෙන්නේ නැහැ. ඒකයි මගේ හිත මේ නෙක්ඛම්මේ බැස ගන්න නැත්තේ, පහදින්න නැත්තේ, පිහිටන්න නැත්තේ, පංචකාමයෙන් මිදෙන්න නැත්තේ කියලා වැටහුණා කියලා. අන්න ඒ වැටහීම තමයි වැදගත් කාරණාව ඊළඟට. ඒ කියන්නේ ප්‍රශ්නේ තේරුම් ගත්තට පස්සේ ඇයි එහෙම වෙන්නේ කියන එක වැටහුණා කියනවා. මොකද්ද? කාමයන්ගේ ආදීනව බුදුරජාණන් කියනවා මම ඒක දැක්කේ නැහැ කියලා. දකින්නේ. ඒ කියන්නේ මේ කාමයන්ගේ සියන ස්වභාවය. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම අර ඔව් මම මෙතන කෙටියෙන් කියන්නේ අර ඔබට මතක ඇති අර අර කාමයේ කෙඩගිනිය අඹුරුවලක් වැනිය ලේ තැවුණු ඇට ඇට කටුවක් වැනිය කියලා අර අපි අර කාමයන්ගේ ආධිනව වගේක් අපි කතා කරන්නේ තනවුලක් වැනිය කියලා එහෙම කාමයන්ගේ ආධිනව වෙනම දේශනාවක් කරලා තියෙනවා. ඒ දේශනාව කියන කාරණා ඒ වගේම තමයි ඒකත් තව සියුම් විදිහට ගත්තොත් එහෙම හැම වෙලාවෙම මගේ හිත මේ මොකක් හරි ආස කරන දේක් පිටිපස්සට ගියාම හැම වෙලාවෙම හිතේ අපහසුාවක් හිතේ කැළඹිල්ලක් අපහසුාවක් පීඩාවකටපත් වෙනව නේද කියන එක නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. ඒතන අපි උන්තරන් අපි අතින් එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කාම භෝගියෝ දැන් කාම භෝගී විදිහට ඒ වගේ දේ පිටිපස්සේ ගිහිල්ලා එහෙම වෙනකොට ඒ ඒ හැම වෙලාවෙම මගේ හිත හිත නිකන් අපහසුවටපත් වෙනවා හිත කැළමිලා යනවා හිතේ තියෙන සාන්තිය නැති වෙලා යනවානේ කියන එක කල්පනා කරන්න ඕනේ. ඒක දකින්න ඕනේ. ඒක නිකන් වෙහෙසක් නේ කියන එක දකින්න ඕනේ. දැන් ඔය කටි ඔක අත්දකලාදී භාවනාවක් කරලා හිතේන සැහැල්ලුවයි පහසුවයි එකයි නටලා අපි හිතමු නටනවා කියලා ඩාන්ස් කරලා එන එකයි අතර ගත්තොත් ලොකු වෙනසක් තියෙනවානේ. එකකින් අන්තිමේදී අපි වෙහෙස වෙලා කයත් වෙහෙස වෙලා හිතත් මේ හිතත් නිකන් අර කියන්නේ ඒකේ සැහැල්ලුවක් කියන එකක් ගත්තට සැහැල්ලුවක් කියන එකක් දැනෙනවා අපි හිතපු එකට සාපේක්ෂව. ලොකු පීඩාවක් හිතන ඊට සාපේක්ෂව මේ කරපු වැඩේ සැහැල්ලුවක් දැනෙනවා. මම ඒක නෑ කියන්නේ ඒක සාපේක්ෂයි. සැහැල්ලුව කියන එක හැබැයි භාවනාවෙන් තියෙන අර සංසිඳුණු ගතියත් එක්ක සැහැල්ලු සැපවත් ගතියත් එක්ක බලනකොට අතන තියෙන කැළඹිල්ලක් වෙහෙසක් අපහසුවක්. අන්න ඒක හැම වෙලාවෙම කල්පනා කරන්න ඕන. කාමයට හිත යන හිත ගිහාම ඒ ඒ යනකොට ඒකත් මෙන්න මෙහෙම හැබැයි මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ හැම වෙලාවෙම මම රැවටෙන එකක් වෙන්නේ මෙතන හැම වෙලාවෙම මම රැවටෙනවා කියනවලා එහෙම වර්තමානයේ කල්පනා කරන එක කාමයන්ගේ ආධිනව දැකීමක් වෙනවා ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ප්‍රියමනාප සතුට වෙන දේවල් පිටිපස්සේ හඹා යනකොට ඒවා පිටිපස්සේ යනකොට මේක අන්තිමේදී මෙහෙම දෙයක් වෙන්නේ ඊට පස්සේ බොහොම తాවකාලික දෙයක් නේ අර විදියට සමහරව తాවකාලික දෙයක් ණයට ගත්ත දෙයක් වගේ මේක කියනවල එහෙම කල්පනා කරනකොට හිත ඒ කාමයන්ගේ ආදීනව එයා දකිනව බහුල කරනවා බහුල කරනවා අන්න එහෙම කරනකොට සාමාන්‍ය කාමභෝගී කෙනෙක්ගේ හිතත් අර නෙක්ඛම්මේට නෙක්ඛම්මේ ආනිසංස දකින නෙක්ඛම්මේ ආනිසංස වලට පැමිණෙන්න ඒක නෙක්ඛම්මේ සේවනය කරන කෙනෙක් බවට පත් වෙනවා පැහැදිලි හිත කියන්නේ අනාත්ම ධර්මතාවයක්. එතකොට අපි හිතට පුරුදු කරන විදිහට තමයි හිත සකස් වෙන්නේ. හිත පුරුදු වෙලා තියෙන පංචකාමයේ පිටිපස්ස සතුට වෙන ස්වභාවයෙන් යන්න අපි ඒකේ ආධිනව පෙන්න පෙන්න මේ අනිත් පැත්ත පෙන්නුවත් ආධිනව පෙන්න පෙන්න එකම මේ ආනිසංශ පෙන්නන්න පෙන්නන්න පෙන්නන්න හිමින් හිමින් හිමින් හිමින් මේ පැත්තට තල්ලු වෙලා යනවා. ඒතර කාමභෝගී කෙනෙක්ගේ කෙනෙක් තුලින් යෝගී කෙනෙක් බිහි වෙන්නේ එහෙමයි. ඕකේ සමහර සමහර ඔගේ ඔය එහෙම තමයි නුවණින් කරනකොට. ඕකේ සමහර අයට වෙන්නේ දැන් නුවණ තියෙන කෙනෙක් සමහර අයට සමහර ජීවිතයේ තද අත්දැකීම් උපදිනවා මොනවා හරි ඊ타ත්ම ඒ කියන්නේ ඔරොත්තු දෙන්නේ නැති මහා දුක්ඛිත අත්දැකීම් උපදිලා ඒ හින්දා ඔක්කොම එපා වෙලා වගේ මේ පැත්තට තල්ලු වෙනවා. තල්ලුන කෙනා කාමයන්ගේ ආධිනව මෙනෙහි කරගෙන මේ ස්වභාවයක් තියෙන්නේ කියලා මේ නෙක්ඛමයේ ආනිසංස මෙනෙහි කරගෙන කාමයන්ගේ ආධිනව මෙනෙහි කරගෙන ඒක ඒ තල්ලු වෙලා ආපු තිම්ම ගෙනිච්ච නැති වුණොත් ටික කාලෙකින් ආය යනවා. අපි දැකලා තියෙනවා ඒ වගේ සාමින්නාසලා පැවිදෙන්න ආපු කට්ටිය එහෙම ඉන්නවා මේ ওই සමහරලාට ඔය මොකක් හරි ඉතින් මේ ප්‍රේම සබන්තාවයක් ඇඩනගින්ද එයාට හිත ගොඩාක් දුකටපත් වෙලා එහෙම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මාස 3 4ක් 5ක් අය ගියාම අර හරියනවා. දැන් ඒ ඒ පීඩා ගතිය ඒක හරියනවා. ඊට පස්සේ ඉතින් ගෙදර යනවා. එහෙම. එතකොට එයා එන්නෙම ඒ කියන්නේ මම නම් කියන්නේ එතනද එතන ලොකු වැරද්දක් තියෙනවා. ඒ කියන්නේ එයා මොන හේතුවෙන් හරි ආව කියන්නකො අර යෝගි පැත්තට ආව කියන්නකො. එතකොට එයාව රැක ගන්න කවුරු හරි කෙනෙක් මෙන්න මේවා හැමදාම කල්පනා කරන්න ඕනි කියලා කියලා දෙන්න ඕනි යාට. මොකද නැත්තම් ඔයාගේ මානසික අතිරික කාලයක් යනකොට වෙනස් වෙනවා කියලා. ඒක එයාට ඒ ධර්මයේ ඇහෙන්නේ නැතු වින්දා, ඒ ප්‍රගුණ නොකරන හින්දා තමයි ආයෙ කාමයේ පැත්තේ ගිහිල්ලා හිත බැස ගන්න. පැහැදිලිද? අපේ හිත කාමයන් කාමයන්ගේ ආස්වාදය හොයන කාමයන්ගෙන් සතුට වෙන ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ඒවා දකිමින් අහමින් ඒවට කටයුතු කරමින් ඒව ගැන හිතමින් සතුට වෙන විදියට આવොත් ඒ පැත්තට හිත නැමි නැමි නැමි නැමි ඒ වගේ බැසගෙන ඒ වගේ ඇලිලා ඒ වගේ හිටිනවා බැහැගෙන හිටිනවා එහෙම කෙනාට බණ භාවනා කරන්න කියපුවහම බණ භාවනා කරගන්න බෑ භාවනා කරගන්න අමාරු වෙනවා භාවනා කරන්න අමාරුව මොකද්ද කියලා කිව්වොත් ඔන්න ඔක තමයි අමාරුව හේතුව මේ බෝසත්ත්වයන් වහන්සේ උන්වහන්සේට තේරුම් දෙන්නේ කියන්නේ එහෙම ඊට පස්සේ කාලේ පුරුදු කරපුවාම ඒ වැටහීමට අනුව හරි ගියා කියලා කියනවා. ඕකේ යෝගී කෙනෙක් වෙනකොට අපි මොකද කරන්නේ? බණ භාවනාවට කැමති වෙනකොට අර පැත්තේ පුළුවන් තරම් ආදීනව. ඒ කියන්නේ අපේ පැත්තේ ඊට අදින්න පුළුවන්. ඇත්තම හරි. අපි ඒ පැත්තෙන් ගියා කියලා හිතන්නකො. අසර දැකපු රූපය පිටිපස්සෙම අපි සතුට වෙන අදහසින්ම කටයුතු කරා කියනකො. පස්සේ හරි ආදීනව කල්පනා කරන්න ඕනේ. ඒ වුණාට එතන තිබුණේ අර හිතේ තිබ්බ සැහැල්ලුව, සාන්තිය, පහසුව කියන එක භාවනාවෙන් ලැබෙන එක නැති වෙනවනේ හැම වෙලාවෙම කියලා කල්පනා කරන්න ඕනේ. කල්පනා කර කර අර ආධිනව කල්පනා කර කර ඊට වඩා මෙතන සැහැල්ලුයි, හරි ශාන්තයින්, ප්‍රණීතයින් මේ ස්වභාවය කියලා කල්පනා කරන්න ඕනේ. එතකොට එතනින් මෙහා පැත්තට තල්ලුවේ තල්ලුවේ නෙක්ඛම්මේ හිත බැස ගන්නවා. නෙක්ඛම්මේ හිත බැස ගන්නවා. පැහැදිලිද? ඔන්න ඒ කාරණා තමයි මට කියන්න ඕනේ. එතකොට මේකේ කාරණා දෙක කර ඔන්න ඒ දෙකට මම පැහැදුනේ. එකක් තමයි බෝසත්යන් වහන්සේගේ හිතත් එහෙනම් මේ එකපාර මේ භාවනාවට ගිහිල්ලා භාවනාව හිත පිහිටලා එහෙම එකක් වෙලා නැහැ. උන්වහන්සේත් මේ කාමයන්ගේ ආධිනව සිහි කරලා නෙක්ඛම් මේ ආනිසංස මොදට හිතලා හිතලා හිතලා බහුල කිරීම ඔස්සේ තමයි මේ පැත්තට ආවිල්ලා තියෙන්නේ කියන එක තේරෙනවා. එතකොට ඒකෙන් මට අර මටත් භාවනා කරගන්න බැරි කෙනෙක් නෙමෙයි මටත් භාවනා කරගන්න පුළුවන් එහෙනම් පුළුවන් කෙනෙක් මේ විදිහට තමයි මාත් කරන්න ඕනේ කියන කාරණාවක් වැටුණා එදා. ඔය දේශනාව. ඒතකොට සූත්‍ර දේශනා දෙකයි ඔය වගේ මගේ මේ කියෝපේ වගේ වැටුනේ. සූත්‍ර මං හිතන්නේ මං කියෙව්වා. දාස් ගානක් කියෙව්වා. අනිත් ඒවා මොනවද කියලා තේරෙන්නේ නැහැ. කියෝගෙන යනවා. එහෙම තේරෙන්නේ නැහැ. ඒකෙන් ගණ්ඩු ඒ කියන්නේ තේරෙන්නේ නැහැ කියන්නේ තේරෙන්නේ තේරෙන්නේ නැහැ කියන්නේ මොකද? ඒකෙන් ජීවිතේට මගේ ජීවිතේට පමුණවගෙන ගණ්ඩ තේරෙන්නේ මට මෙන්න මෙහෙමයි මං එනම් මේ මෙහෙම කරන්න ඕනි කියලා මේකයි ප්‍රශ්නේ කියලා එහෙම තේරෙන්නේ නැහැ. නේද? ওই කාරණාව වෙන ওই කට්ටියත් කල්පනා කරන්න මම මේ දේශනාවද කරන්නේ නැහැ. ওই කට්ටියත් කල්පනා කරන්න කල්පනා කරලා තමන්ගේ හිතේ බණ භාවනාවට මේ තියෙන කැමැත්ත අඩු වෙනවා නම් ඒකට හේතුව මෙන්න මේකද කියලා හේතුව දකින්න. ඊට පස්සේ භාවනා කරද්දී භාවනා කරන්න බෑම කියලා හිත කියනවනම් මේකනේ හේතුව. කියලා දකින්න මේ කාමයන්ගේ ආදීනව මං කල්පනා කරන්නේ ඒක බහුල කරන්නේ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. සංවේගී උපදවන්නේ. ඒවයි මේකේ තියෙන ප්‍රශ්න කියලා බලලා කල්පනා කරන්නේ. එහෙම කල්පනා කර කර නැවත නැවත හිත නෙක්ඛම් මේ පැත්තට තියතිය නෙක්ඛම් මේ භාවනාවට තියතිය සැහැල්ලුව පහසුව හද හද එහෙම තියෙනකොට ඒ පැත්තට ඒක ජීවිතයේ අංගයක් බවට පත් වෙනවා. ජීවිතයේ අංගයක් බවට පත් වුනහම යාට ඒක වැඩි දියුණු කරගන්න පුළුවන් හැකියාව එනවා. හරි නේද? අපි එහෙනම් අද භාවනාව කරමු. අද මොකද්ද අපි කරන භාවනාව? කවුද? අද කරන භාවනාව අඳුනලා කියන්න බෑ. සම්නස කොටස් 10 භාවනාව තමයි මේ කොටස් 10 භාවනාව කරමු නේද? හරි. එහෙනම් අපි ඒ භාවනාව කරමු. එහෙනම් විනාඩි 40ක් වගේ කාලයක් අපි භාවනා කරමු. මම විනාඩි 10ක් විතර එක එක්ජෙක් කියනවා. කියලා ඒ කියන එක නවත්තනවා. නවත්වුවට පස්සේ තව විනාඩි 20ක් විතර කරගෙන යා මම ඇති කියලා කියනකම් කවුරු හරි කියන්න කැමැත්තෙන් ඉන්නවද? මම නැතුව වෙන කවුරු කියන්න කැමතිද? දැන් 10ක් විතර. කොටස් 10ක්. අනේ මම කියන්නේ. 70 විනාඩියක් දෙනවා කාටට ඉදිරිපත් වෙන්න පුළුවන්. තත්පර 20ක් ඉඳලා දෙන්න. හරි එහෙනම් මම කියන්නම්. එහෙනම් දෙක පියා ගන්න. තමන්ගේ කයට අවධානය ගන්න. කය හොඳින් සැහැල්ලු කරගන්න. පකුල් වල පාද හොඳට සැහැල්ලු කරගන්න. පහසුවෙන් තබා ගන්න පහසු ඉරියව්වක ඉඳගෙන ඉන්න ඒ වාගේම කෙන්ඩා කොටස් කලවා කොටස් සැහැල්ලුවෙන් පහසුවෙන් තැබීම දිඩාරින්න උකුල වන්ද බොහෝම සැහැල්ලුවෙන් පහසුවෙන් තබා ගන්න ඒ වාගේම විශේෂයෙන් උරහිස් කොටස් උරහිස් දෙක ඉතාම සැහැල්ලු කරගන්න තද කරගෙන ඉන්න එපා අත් දෙක අත් දෙකේ ඇඟිලි බොහෝම සැහැල්ලුවෙන් පාසෙන් තියාගන්න ඒ වාගේම බෙල්ල බෙල්ලේ මාංශ පේශි සැහැල්ලුවෙන් පහසුවෙන් තැබීමට ඉඩ හරින්න ඊළඟට මුහුණ මුහුණේ අට පියාගෙන ඉන්නකොට ඒ තොල් තද කරගෙන ඉන්න එපා සැහැල්ලුවෙන් තියා ගන්න. ඒ වගේම තමයි ඇස් පියාට තද කරගන්න එපා. සැහැල්ලුවෙන් වැසී තැබීමට ඉඩ හරින්න. ඊට පස්සේ එහෙම ඔළුව ඉස් මුදුන් දක්වාම ශරීරය බොහෝම සැහැල්ලුවෙන් පහසුවෙන් තබා ගන්න. සියලුම කල්පනා කිරීම අතහරිනවා. මේ මොහොතේ සැහැල්ලුවෙන් ඉන්නවා. සියලුම කල්පනා කිරීම අතාරිනවා මේ මොහොතේ සැහැල්ලුවෙන් ඉන්න සියලුම කල්පනා කිරීම අතාරිනවා මේ මොහොතේ සැහැල්ලුවෙන් ඉන්න ඒ long near that තම් මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු වකුගඩු ඇට මිදුළු ඇට නහර මස් සම් දත් නිය ලොම් කෙස් කෙස් ලොම් නිය දත් ස්තම් මස් නහර ඇට ඇට මිදුළු Buahku gaduh. Ada midulu. Ada nahara. Mas. Sang. Dat. Nia. belum, kes kes belum, Nia. Dat. සම් මස් නහර ඇට ඇටමිදුළු වක්කඩු වක්කඩු ඇටමිදුළු ඇට නහර මස් සම් දක් දිය long caves. Caves long near the some mass nahar atel atamidulu wakugadu wakugadu atamidulu ඇට නහර මස් සම්මි දත් නිය ලොම් කෙස් කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇටමිදුළු උවකුගඩු උවකුගඩු ඇටමිදුළු ඇට නහර මස් ස්තන් දත් නිය ලොම් කෙස් Yes. Lum. Near. The. Some. Must. නහර ඇත ඇතමිදුළු වකුගඩු වකුගඩු ඇතමිදුළු ඇත නහර mas sam dat nia lom kes kes lom nia dat sam mas nahar ether Atamidulu, Uwakugadu, Uwakugadu, Atamidulu, Ata, Nahara, Mas, Sam, Da, Nia, Lom, Is, Is, Lom, Nia, සම් මස් නහර ඇට ඇටමිදුළු වක්කඩු වකුගඩු ඇටමිදුළු ඇට නහර මස් සම් දප්තිය them is භාවනාව නවත්වලා තමාගේ හිතේ තන්පත් බවක් ඇති වුණා නම් ඒ ස්වභාවය දිහා බලන්න සැහැල්ලුවක් පහසුවක් ඇති වුණා නම් ඒ ස්වභාවය දිහා බලන්න මද සතුටක් වගේ ස්වභාවයක් ඇති වුණා නම් ඒ ස්වභාවය දිහා එක තොයිරුම් ගන්න ඊළඟට තමාගේ කයේ සැහැල්ලුව පහසුව වැඩි වෙලා තියෙනවා නම් රටසහගත ස්වභාවයක් ඇති වෙලා තියෙනවා. ඒ ස්වභාවය හොඳට තේරුම් ගන්න. ඒ හැම දෙයක්ම නික්කම්මේ ආනිසංස වලට තමයි අයිති වෙන්නේ. ඒ ස්වභාවයේ නැවත නැවත ඇතිවීම වෙන එම්ක කැමති වෙන්න ඒ සඳහා උත්සාහවත් වෙන්න. හොඳයි. මෙස්ලි කරන්න. ඒ භාවනාව සමහර කෙනෙකුට කියන්නේ ඒක ඒක මෙන්න මෙහෙම කොහොමද මම අවස්ථා දෙකකින් අහනවා හොඳට බලන්න එහෙමයි කියන්නේ ඒ භාවනාව හරියට උනේම නෑ මගේ හිතනම් වෙන අහපු දැකපු ඒ වගේම කැරක් කැරකී තදින් ඇදිලා ගින ස්වභාවය තමයි තිබුණේ කියලා කියනවා නම් පළවෙනි අවස්ථාවක් භාවනා මනස්කාරය උනේම නෑ. ඒක හරියට 100ට 50කටත් වඩා 60 70ක්ම බාහිර අරමුණු වලමයි ගියේ. මේ භාවනා අරමුණේ තිබුණේ නෑ. ඒකත් එක්ක හිතර අපහසුව වේසාර එක එක කැළඹෙන ගති තමයි අත්දැකේ කියලා කවුරු හරි ඉන්නවනම් එයා කියන්නේ ඒක ප්‍රශ්නයක් නෑ. හිතවල ස්වභාවය එක එක ස්වභාවයකටපත් වෙන. ඒකට අපිට ඒකට හේතුව මොකද්ද කියන එක කියන්න පුළුවන්. කවුරු හරි එහෙම කෙනෙක් ඉන්නවද මෙතන? කවුරුත් නැහැ වගේනේ. හරි. එතකොට ඒ ස්වභාවයට කාගේ හරි හිත තියෙනවා නම් ඒ ගොඩක් ඒකෙන් කියවෙන්නේ මේ ඒ කියන්නේ එයාගේ නෙක්කම්මේ ඒ කියන්නේ කාමය කාම භෝගී ස්වභාවය අර ඒ ස්වභාවයෙන් හිත තාම මෙහාට ඇවිල්ලා නැහැ කියන එක. එයා ආදීනව කල්පනා කරන්න ඕන ස්වභාවය වැඩි. කාමෙක්කම් මේ මේ පැත්තේ පුරුදු කරන ගමන් අර පැත්තේ ආදීනව කල්පනා කර කර ඒකේ තනිකර මානසික කැළඹිල්ලක් අපහසුාවක් වෙහසක් නේද තියෙන්නේ හිතටයි කයටයි කියලා කාමයේ පැත්තෙන් ඒ පැත්ත ඒ පැත්තේ හිත බැසගන්න ස්වභාවය ටික ටික මෙහාට අරගෙන පුළුවන් තරම් ඒ ඒ දේවල් වලට යන ස්වභාවය අවම කරගෙන මේ පැත්තට මානසිකත්වය ගන්න උත්සාහවත් වෙන්න ඕනේ නෙක්කම්ම පැත්තට. ඒක එක පැත්තක්. ඊට පස්සේ සමහර කෙනෙක් ඉන්න පුළුවන් භාවනාවේදී මේ භාවනාවේදී මේ කියන කොටස් වල ඒ විදිහට රූප අරගෙන හිත එහෙම එහෙම ඒ වගේ පිහිටන්නේ නැහැ. හැබැයි බාහිර අරමුණු වල පිහිටන්නේ නැහැ. හැබැයි හිත ඇතුලේ නිකන් එහෙට මෙහෙට කැරක් කැරක ඉන්නවා කියන එක දැනෙනවා. මම ආයෙ පාරක් කියනවා. ඒ ඒ අපි ගන්න කොටස් 10 හරියටම ඒ වගේ හිත රූපත් එක්කලා එහෙම පිහිටන්නේත් නැහැ හිත. බාහිර අරමුණු වල ඒ වගේ දුවදුව එහෙමත් නෙමෙයි හිත. ඇතුළෙම තමයි ඇතුළේ කැරක කැරක මේ අර අරමුණක් අල්ලන්නේ නැතුව ඇතුළේ කැරක් කැරක ඉන්න ගතිය තමයි මට දැනුනේ භාවනාවේ. එහෙම කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් කියන්න බොහෝ වශයෙන් බහුල වශයෙන් ස්වාමිනාංශ මට එහෙම තිබුණා මගේ මේ ඊට පස්සේ මම ආනපාන සතිය කරන්න ගත්තාම ඒකෙදි හිත වැඩෙන්න පටන් ගත්තා. ආ හරි බොහොම හොඳයි. දැන් මටත් එහෙම වුණා. මටත් එහෙම වුණා මේ මාතිරසේ ආනාපාන සතියට ගියා. ඒතකොට ඒ කියන්නේ එයාගේ අරමුණ එයාගේ හිත දැන් යම් ගොඩක් සියුම් මට්ටමකින් පවතිනවා මේ අරමුණේ මේ අරමුණේ පිහිටන්න මේ අරමුණෙන් සතුටු වෙන්න හිත කැමති නැහැ. බහැර අරමුණු වලට යන්න කැමති නැහැ. මේ අරමුණත් හිතට ගොරෝසු වැඩි. එතකොට එයාගේ එයාට ඊට වඩා සියුම් අරමුණක් හිතට ඕනලා තියෙනවා. එතකොට එයා එතකොට තේරුම් ගන්න ආනාපාන සතිය අරමුණ තිබ්බම එතකොට ඒකේ පිහිටනවා. මොකද ආනාපාන සතිය අරමුණ එහෙම ඒක සියුම් අරමුණක්. මතකනේ අර භාවනාවල අරමුණු වල එක එක අවස්ථාවල අපි කතා කරන්නේ. අවස්ථා පහකට බෙදලා කතා කරන්නේ. ඒතකොට ආනාපාන සතිය අරමුණ අපිගේ පස්වෙනි මට්ටමේ වගේ භාවනාවක් කියලා. එතකොට ඒ සියුම් මට්ටම හිත ඒ සියුම් මට්ටමේ ඉඳලා ඒකේ සියුම් විදියට ඇතුළටලා ඉන්න කැමති හැබැයි එයා කැමති අර සියුම් අරමුණක තමයි ඉන්න කැමති කොරෝස අරමුණක ඉන්න කැමති නෑ ඒකත් හිතක ස්වභාවයක් ඒ දැන් ඒ කියන්නේ ඒ කියන්නේ ඔන්න ඔහම එකක් ඒතකොට බාහිර අරමුණුත් නෙමෙයි ඇතුලේ මේ ගන්න කොටස් 10 අරමුණුත් නෙමෙයි එතනින් එහාට හිත එතනින් එහාට සියුම් විදියක ඉන්න කැමැත්තක් තියෙනවා ඒක එනවා. මට සමහර දවස්වල ඒක එනවා. දැන් අද එහෙම මටත් වුණා. දැන් හේතුව මම කලිනුත් අද ආනාපානසති භාවනාව දැන් උදේ නවෙන භාවනාව කරේ. හවස මම ආනාපානසති භාවනාව කරා. කරපු හින්දා දැන් අද මේකේ තියන්න ගියපුවාම මගේ නිකන් ගියාට ඇතුලේ නිකන් ඒ රූප එකක්වත් ගන්න නැතුව ඇතුලේ එහෙට මෙහෙට එහෙට මෙහෙට යවි හිත තියෙනවා. එහෙට යනවා මෙහෙට යනවා ඇතුලේ ඉන්නවා. අරව අල්ලන්න කැමති නැහැ. ඒක අල්ලන්න උත්සාහවත් කරොත් එහෙම නිකන් මවලා දෙන්න කිව්වොත් එහෙම හිතට වෙහසක් ඒක. කැමති නෑ. ඇතුළේලා ඉන්න කැමති. එතකොට ආනාපාන සතිය තිබ්බා එහෙම. ඊට පස්සේ ආනාපාන සතියට වඩා සියුම් තමයි අර හදවතේ ආලෝක ස්වභාවය තියෙන ඒ ආලෝකය විතර හිත ඇදිලා යනවා කියලා අපි අර කිව්ව භාවනාව. උපසමානුසී භාවනාවක. ඒ භාවනාව ඊට වඩා සියුම්. ඒ භාවනාව ඊට පස්සේ කරලා ඒකේ හිත පිහිටියොත් ආනාපාන සතිය අර මොන්ටත් හිත කැමති නෑ ඊට පස්සේ. හැබැයි ඒකේ වෙන්නේ ඒකේ ප්‍රශ්නයක් නෑ ආනපනසති භාවනා අරමුණට හිත අකමැති ඒ කියන්නේ අපි අර අකමැති වෙන ස්වභාවය අඩු වෙනවා මොකද ඇතුළට ගිහිල්ලා ඒ බොහොම සංසිඳුණු අරමුණක් වෙන තොරව සංසිඳුණු ස්වභාවය මත හිත තියා හිත තියෙන තියෙන අරමුණේ හිත පවතින එක ඒක සාමාන්‍යයෙන් අපි ඊට පස්සේ භාවනා නොකරනකොට පවතින ඊට වඩා ගොරෝසු මට්ටමකින් ඉඳලා ආනාපාන සතිය අරමුණ ඊට වඩා කලින් අවස්ථාවක් ඉඳ ආනාපාන සතිය අරමුණට හිත කැමති වෙන්න ඉඩ තියෙනවා. හැබැයි අර භාවනාව හොඳට වැඩනවා නම් ආනාපාන සතිය අරමුණට හිත කැමති නෑ. එයා කැමති ඊටත් වඩා සියුම් විදිහට ඇයි අර හිතේ ස්වභාවය තමයි සුඛකාමානි භූතානි කියලා කියන්නේ ඒක තමයි. සැපයට කැමති. එතකොට සාන්ත ප්‍රණීත ස්වභාවයට කැමති වුණාම ඒකේ ප්‍රණීතමයකට තමයි කැමති. උසස් මේකට තමයි කැමති. පැහැදිලි නේද? එතකොට එයා මට භාවනාව වැඩෙන්නේ නෙමෙයි. ඒකයි මම අර කිව්වේ භාවනා අරමුණු ගොඩක් තියෙන මේ කියන්නේ භාවනා අරමුණු කීපයක් තියෙන්න ඕන කියලා කෙනෙකුට. මේකමයි කියලා කියන්න බෑ. මේකමයි කියලා කියන්න බෑ. එයා හිත පුරුදු කරන ආකාරය අනුව එයා තියෙන්න ඕන ඊට පස්සේ මගේ දැන් හිතේ ස්වභාවය අනුව මෙන්න මේ භාවනා අරමුණයි තෝරගන්න ඕන කියන එක වැටහෙන්නත් ඕන. ඒ වෙලාවේ මම ගන්න ඕනේ මෙන්න මේ අරමුණ. එහෙනම් කියන එක වැටහෙන්න ඕන. එතකොට ඒක තේරුම් ගන්න. අර පංචකාම අරමුණු වල දුවනවා කියලා කියන්නේ එතකොට නෙක්ඛම්මේ පැත්තට හිත යොදවලා තියෙන ප්‍රමාණය මදි නෙක්ඛම්මේ සාන්ත ප්‍රණීත සැහැල්ලු ස්වභාවයේ අධ්‍යක්ීම් ඒව ගැන ඒ අධ්‍යක්ීම් ප්‍රත්‍යක්ෂව දැකලා තියෙනවා මදි ඊට පස්සේ බාහිර පංචකාම අරමුණු වල ආදීනව කල්පනා කරමින් ඒකේ වෙහෙස අපහසුව දැවිල්ල තැවිලි පීඩා උපදින ස්වභාවය ගැන කල්පනා කරලා තියෙනවා මදි එතකොට ප්‍රශ්නේ එතන තියෙනවා ඒ ප්‍රශ්නේ මේ පැත්තෙන් ලිහන්න ඕනේ. ලිහලිවල මේ පැත්තට ගන්න ඕනේ. අතුලේ අරමුණු වල හිතෙන්නේ නැතුව ඒත් ඇතුළටලා ඉන්නවා හිත අරමුණ අර අරමුණු අල්ලන්නේ නැතුව නම් ඒ කියන්නේ ඒ අරමුණු ගොරෝසු වෙන්නේ. අතුලේ ගත්ත අරමුණ. එතකොට එයා ඉඳලා සියුම් පැත්තකට ආය යන්න ඕනේ. පැහැදිලි නේද? හිතේ හැටිනේ අර පුදුම පුදුම දේවල් තියෙන්නේ. ඒක තේරුම් ගත්තොත් හොඳයි. ඊට පස්සේ නැත්තම් ඔය හැමතැනකම කෙනෙක් අර මට මේ වැඩෙන්නේ නැහැ භාවනා කියලා භාවනාව නතර කරන එකක් විතරයි වෙන්නේ. හැම වෙලාවෙම අපි පසුපසට අඩියක් තියෙනවා. මේ අපි අඩිය තියන්න බලාගෙනමයි ඉන්නේ. පසුපසට. අන්න එහෙම જાතියක් අපි කියලා කියන්නේ. මොකක් හරි එකක් දාලා වැඩේ නොකෙන්න ගන්න හේතුවක් දාලා වැඩේ නොකරලා ඉන්නවා. එහෙම එහෙම කටියක් තමයි අපි. ඒ හින්දා පරිසරේ අර එහෙම අවස්ථාව දෙන්නේ නැතුව කාරණාව තේරුම් ගත්තාම සැකයක් නැතුව යනකොට හරි පහසුයි. ඔය හැමතැනකම කාරණාව පැහැදිලි වෙන්නේ නැතුව සැක ඇතිව යන්න ගත්තාම හරි ඒ ටික දුර යන්නේ ඊට පස්සේ යන්න හිතෙන්නේ නැහැ. වැරදිද දන්නේ නැහැ. ඕක අපේ කවුද දන්නේ වෙන මොනවා හරි ප්‍රශ්නයක් වෙයිද දන්නේත් නැහැ කියලා එහෙම හිතෙනකොට නේ. ආගන්න කෙනෙක් නෑ හරියට උත්තරේ හම්බෙන්නේ නෑ ඌට. ඒ වගේ වෙනකොට. හරි. වෙන කාට හරි මොකක් හරි කාරණාවක් අහන්න තියනද? මේ ගැන හරි වෙන තමන් කරන භාවනාවක් ගැන හරි අවසරයි ස්වාමීන් වහන්සේ මේ මේ භාවනාවේදී දැන් අපි ඒ කොටසෙන් කොටසට ඒ කියන්නේ ඒ හිත ගෙනියනකොට ඒකේ මුළු ශරීරයම ගෙනියනවා කියලා දැනන සිද්ධ වෙන්නේ නැහැ හිතන්නකෝ මේ සං මස් නහර ඇට ඇට මිදුළු කියලා යනකොට නිකන් ඒක ඒක කොටසක් අරගෙන නිකන් ඇතුළට යනවා වගේ තමයි මම ගොඩක් වෙලාවට කරන්නේ ඒක එහෙම කමක් නැද්ද සානස්තක සම් කියලා කිව්වම මුළු ඇඟේම සම සිහි වෙන්නේ නැහැ නිකන් අත වගේ එහෙම තැනක් අරගෙන එතනින් එහෙම තමයි ඒක ගොඩක් වෙලාට සිද්ධ වෙන්නේ. ඇයි ඒක මුලින්ම මුල භාවනාවට තරම් වල මුලින්ම ඒවා හිටියා නේද? හිටියා. අපි ඒක ගන්න ඕන දැක්වීමක් කිව්වනේ. හිටියේ නැද්ද? ඒ මුලින්ම දැන් මේ භාවනාව දැන් මේ අපි දැන් නිකම්ම කියාගෙන ගියාට මේ භාවනාව කරන්නේ කොහොමද මේ භාවනාවට තරම් වලදීත් මම ආයෙ පාර මතක් කරා. කරන්නේ කොහොමද? කොයි කොටසද අල්ලන්නේ? කොයි ප්‍රමාණයක් ප්‍රමාණවත්ද? ඒ එතකොට මොකද ඒ ඔක්කොම ටික කතා කරලා තියෙන්නේ. ඒ හින්දා මම දැන් මෙතනින් අර ඒ දැනුම ඔය පැත්තේ තියෙනවා කියන අදහසේ ඉඳලා පිළිහිట్లా තමයි වැඩේ කරගෙන යන්නේ. මම නැවත අහන්න සොයන ඒක මට විශ්ෙන්න තියෙනවා. ඒ කියනවා ඒ ලෙක්චර් එකේ ඉඳලා නැහැ. <laughs> ඒ ලෙක්චර් එකේ ඉඳලා නැහැ. ඒකයි වැඩේ තියෙන්නේ. ඒක ඒ ලෙක්චර් එකට ඉඳ හිටියා කියලා ඉතල තමයි මම මේ ඉතුරු කටයුතු කරයි යන්නකොට හැමදාම එකම ලෙක්චර් එකේ ඉන්න බෑ. පාඩම මාර්ගෙන්න ඕනේ. ඒක අහන්න. ඒ කොටස අපි තෝරන හැටි ඊට පස්සේ ඒ කොටසේ මට මතකයි සංජීව යෝජනා කරලා වෙනවා දැන් අපේ ශරීරයේ එක පැත්තක් අරගෙන කරනවා නම් ඊට වඩා පහසුවෙන් යනවා කියලා ලොම් කියනකොට දැන් අත් දෙකේ අත් දෙකේ ලොම් ගන්න කියලා මං කිව්වහම සංජීව කරලා තිබුණා එක අතක විතරක් ලොම් අරගත්තාම ඊට වඩා පහසුයි කියලා එයාට දැනලා තිබ්බා. ඊට පස්සේ මං කිව්වා පහසුවෙන් හිත එහෙම අරමුණ ගන්නවනම් ඒ අරමුණට ඉඩ දෙන්න කියලා එතකොට එක අතක විතරක් ලොම් ගන්න කෙස් කියලා කෙස් ඔළුවේම නෙමෙයි යම් කොටසක් මේ හරිය වගේ යම් කොටසක් යම් Tamanට ගෝචර මේ මේ හරිය වගේ කොටසක් ලොම් කිව්වහම අපි හිතමුකෝ Tamanට දකුණු අත නම් පුරු දකුණු අතේ ලොම් ස්වභාවය මේ කොටස ඊට පස්සේ නිය කිව්වහම ඒ අතේම නියපොතු නිය කිව්වහම අත් දෙකේ නියපොතු ගන්න පුළුවන් හැබැයි කෙනෙකුට ඒ අතේම නියපොතු ටික ගන්න එක ඊට වඩා පහසු වෙන්න පුළුවන් තමන් බලන්න Tamanට අත් දෙකේම නියපොතු ගන්න එක පහසු නම් අත් දෙකේම නියපොතු ගන්න. එක අතක නියපොතු වලින් යන්න පහසු නම් එහෙම යන්න. ඊට පස්සේ දත් කිව්වහම මේ ඉස්සරහ තියෙන දත් ටික ප්‍රමාණයි. ඉස්සරහ තියෙන මුළු දත් ඇඳිම හොයන්න එකක් නැහැ. අර ඊට පස්සේ දත් සම කිව්වහම එතකොට අපි කිව්ව පපුවේ තියෙන සම ඒ ප්‍රමාණයෙන් ගන්න කියලා. මේ හරිය තියෙන සම මේ හරියෙන් ගන්න කියලා. මස් කිව්වහම එතන යටින් තියෙන මස් වලින් මස් ටිකක් තියෙන්නේ මස් මේ මේ මේ හරින් එතනින් ගන්න කියලා. නහර කිව්වහම එතනින් යටින් තියෙන නහර. ඇට කිව්වහම එතන යටින් තියෙන ඇටකටු ඇටකටු වල මේ කියන්නේ කොදුනාටියේ ඇටකටු ගන්න පුළුවන්. මේ කෂේරු ඇටේ මෙතනින් ඇතුලේ තියෙන කෂේරු ඇටේ ඒ කොටස ගන්නවා. සම්පූර්ණ එකම නෙමෙයි. කොටස ගන්නවා. ඇට බිදුළු කිව්වහම ඒක ඇතුලේ තියෙන ඇට බිදුළු. වක්ගඩු කිව්වහම ওই විදිහට වක්ගඩු එක වක්ගඩුවක් හරි වක්ගඩු දෙකම හරි ගන්න පුළුවන්. ඔන්න ඔහොම තමයි අපි කිව්වේ. මම දෙකම දෙපැත්තම ගන්න ගන්න කිව්වම සංජීව කිව්වා මෙහෙම ස්වාමීන් වහන්සේ කරද්දී පහසුයි කියලා. ඊට පස්සේ මාත් බලපුවාම ඇත්තට මෙහෙම පහසුවකුත් තියෙනවා. හිතට. අරමුණ ප්‍රකටව වැටහෙනවා නම් අරමුණ පහසුවෙන් ප්‍රකටව අරගෙන හිත යනවා නම් භාවනාව හොඳට ඒක අරමුණයි යාර. එහෙම. ඔව්. ඔය ටික අපි එදා කතා කරා මුලින් මේවා. කොහොම කතා කරලා දෙක තුනකදී සම්බන්ධ කරගත්තා. තහනසන මංහිතන් මගේකට මිස්සුන මං අපසට කහන්නසන්න එන්න එක බලන්න මේ අනිත්තය සමහල්ලාට ඒ හල මගේ අනිත්තය හල ඇති කෙල ඉතර තමයි මම ඒ අදහස් ඉඳලා තමයි කටයුතු කරන්නේ යන්නේ. තව කාට හරි යමක් අහන්න තියනවද? අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ භාවනා කරන කාලේ පුරාවටම ඒ ඒ අපි හිතන ඒ අනුපිළිවෙල කියන්නේ ආරෝහණ අවරෝහණ පිළිවෙලට හිතුවා ස්වාමීන් වහන්සේ එතකොට අපේ අර ඒක දැන් ගොඩක් දුරට කටපාඩම් වගේ ස්වාමීන් වහන්සේ ඒක තියාගෙන ඒ තනුත් අරමුණු කරගෙන යනවා එවනට ස්වාමීන් වහන්සේ ඒ දැන් කරපු කාලය පුරාවටම හැම වෙලෙම නෙවෙයි සැරෙන් සැරේට අර හිත එහෙම ගියේ හිලා අර ගොඩක් වෙලා තියෙන්නේ නැහැ ඒක කියන්නේ තප්පර දෙකෙන් තුනෙන් වගේ අපිට අරමුණටම ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ඒක ස්වාමීන් වහන්සේ දැන් දැන් මේ පුරාවටම එහෙමයි උනේ හරියට එක දිගට භාවනා අරමුණේ කියන්නේ නොකඩවා එක දිගට වෙන දේවල් අරමුණු කරන්නේ නැතුව ගියා කියලා කියන්න අමාරුයි ඇත්තටම මේ කාලේ පුරාට. ඒ කාර්යය තව වැඩි කරොත් ස්වාමීන් වහන්සේ අර අරමුණ විතරක් පැහැදිලිව ගන්න පුළුවන් විදිහට කාලේ වැඩි කාලයක් එක්ක උත්සාහ කරන එක සුදුසුයි කියලා ස්වාමීන් වහන්සේ එහෙම දැනගන්න කැමති මේ. ඒක හරි. ඒ කියන්නේ ඒක කාලය වැඩි කිරීමත් එක එක විදියක්. නැත්තම් නැවත නැවත භාවනා කරන එක නැවත නැවත නැවත නැවත කොටස් කරන්න ඕනේ. අපිට විනාඩි 40 කරනවා ඊට පස්සේ ආය පැකින් දෙකකින් ආය විනාඩි 40ක් ඔන්න ඔය වගේ කීපයක් වුණොත් එහෙම එතකොටත් අර ආය අර ගාන්ට ඒ අරමුණට ඇවිල්ලා එහෙම යනවා. ඒ කියන්නේ දැන් අපේ හිතේ අර කැළඹිල්ලත් එක්කලා එහෙට මෙහෙට දුවන ගතියනේ අපි පෙන්නන්නේ. මේ භාවනාවේ අපි එක එක ඒකාකාර ෆ්ලෝ එකක තිබ්බහම ඒ ෆ්ලෝ එක ඉන්නේ නැතුව එයා පරණ පුරුද්දට එහෙර මෙහෙට පනිනවා. පැනලා පෙන්නනවා. හැබැයි අපි අපේ ෆ්ලෝ එකත් අපි අර මේ ඒකත් අපි ටට්ටක් ගාලා එක ටික සංකීර්ණ රටාවක හසුරවන හින්දා අරයට දිගට රවුන්ඩ් යන්න බැරුව ආ එන්න වෙනවා ඉක්මනින්. ඒතර මේක කොටස් 10 භාවනාවේ තියෙන සුවිශේෂී ලක්ෂණයක්. බුදුරජාණන් වහන්සේ කොටස් ටික පිළිවෙලට කියාගෙන යන්න තිබ්බ. එහෙම කරේ නැහැ බුදුරජාණන් වහන්සේ. එහෙම අර අපේ අපේ අර මුණ බෙල්ල පපුව බඩ වගේ ඒවට සරලව කියන්න තිබ්බ. මේක එහෙම සරල භාවනාවකට වඩා එහාට ගිය භාවනාවක්. එතකොට අපේ හිතේ පරණ රටාව කැඩිලා අලුත් රටාවට එන්න එක්කෝ අපි මේක කාලයක් කොහොම කරයි යනකොට හැම දිනපතා වගේ කරගෙන කරගෙන කරගෙන යනකොට ටික කාලයක් ගිහිල්ලා ඒ මට්ටමට එන්න පුළුවන්. ඒක ප්‍රමාණවත් මදි වුණොත් කාලේ එක්ක කාලේ වැඩි කරන්න ඕනේ නැත්නම් භාවනා කරන අවස්ථාවල් වැඩි කරන්න ඕනේ. දවසක් භාවිතා බහුලී කතා කියලා කියන්නේ. භාවිත කරන බහුලීකృత කරන්න ඕනේ. එතකොට තමයි නෙක්ක ඒකරෝ කියන්නේ දැන් ඔය භාවන අරමුණේ හිත පිටනවා කියන්නේ නෙක්කම්මේ හිත බැස ගන්නවා කියන එක. නෙක්කම්මේ හිත බැස ගන්න. එතකොට නෙක්කම්මේ හිත බැස ගන්න නම් නෙක්කම්මේ ආනිසංස එක්ක නෙක්කම්මේ බහුලීකృత කරන්න ඕනේ කියනවා. බුදුරජාණන් වහන්සේ නෙක්කම්මේ ආනිසංස ඒකේ යහපත කල්පනා කරලා ඒකේ ඒක බහුල කරන්න ඕනේ. බහුල වශයෙන් කරන්න ඕනේ. ඊට පස්සේ කාමයන්ගේ අර පැත්තේ හිත පිහිටන ගතිය වැටෙනම් ඒ පැත්තේ ආදීනව කල්පනා කරන්න ඕනේ. හරි නේද? හොඳයි. තව කාට හරි අහන්න ගැටලුවක් තියනවද? අග්‍රගාමින් වහන්ස ඔව් ස්වාමීන් වහන්සේලා අපි අපි මෙහෙම හිතුවොත් අපි හතරමාර නැගිටිනවා. නැගිටලා පළවෙනි තුන් කාලයක් තුන් කාලයක් විතර භාවනා කරනවා. ඔව්. ඊට ඊට පස්සේ ආය නිදිමතක් වගේ එනවා. ඊට පස්සේ එහෙම ආය පොඩ ආය ගිහින් නිදා ගන්න යනවා. ආහ්. ඒ වගේ ඒ වගේ වෙනස් වීම වලට මුහුණ දුන්නොත් අර ඒක නීවරණයටපත් වුණා වගේ වීමක්ද වෙන්නේ? ඒ වගේ වෙනස් වීම වලට මුහුණ දුන්නොත් මොකද්ද ඊට කැල? නීවරණ වලට යටපත් වීමක් වගේද වුණා වගේද වෙන්නේ? ඕක මට ඒකාන්තෙන් ඔව් කියලා කියන්නත් බෑ නෑ කියලා කියන්නත් බෑ ඔය ඔය කියන එක ඒ කියන්නේ සමහර කෙනෙක්ට භාවනා කරද්දී භාවනා කරද්දී නිදි කිරා වැටලා ඒ කියන්නේ භාවනා මානසිකාරයෙන් නතර වෙලා නිදි කිරා වැටලා තීන මිද්දේ ඇති වෙනවා ඊට පස්සේ එයාටත් එයාටත් හිතෙනවා ඊට පස්සේ ඇඳට ගිහිල්ලා නිදාගත්තා නම් හොඳයි කියලා හිතන කෙනෙකුත් ඉන්නවා ඒක එතකොට ඒක තීන මිද්දේ ඉඳ නීවරණයට යට වුණා කියන්න පුළුවන් සමහර කෙනෙක් ඉන්න පුළුවන් අර භාවනා කරනකොට හිතේ බොහොම සැහැල්ලු පහසු ගතියත් එක්කලා අර නිකන් හිත කැමති එක එක ඒවා හිතන්නේ නැතුව නිකන් ඔෆ් මෝඩ් එකේ ඉන්නවා වගේ. ඒ හින්දාත් අදට යනවා කෙනෙක්. ඔක සමහර වෙලාවට අපිත් කරලා තියෙනවා. ඒ කියන්නේ අර අර නික භාවනාවේ නිදිකිරා වැටුන්නේ නැහැ. ඊට පස්සේ භාවනාව වුණා හිත ඊට පස්සේ එක එක අරමුණු ගැන හිතන්නේ නැතුව අරමුණු ගන්න නැතුව නිකන් ඕෆ් මෝඩ් එකේ ඉන්න වගේ කැමැත්තක් දැනෙනවා. එතකොටත් අපි අර ඇඳට යන අවස්ථාවල් තියෙනවා. කෙනෙක් එතකොට ඇඳට යනවා. ඇඳට ගිහිල්ලා පොඩ්ඩක් එයා ඉතින් නිදාගෙන එතකොට බොහොම පහසු නිකන් විවේක නිින්දක් යනවා. ඒ කියන්නේ පැය ගණන් නිදා ගන්නවා නෙමෙයි ඒක. සමහරවිට පැය භාගයක්. ඕ විනාඩි 40ක් විතර නිකන් අර බොහොම පහසුවෙන් ඉන්න එකක්. ඒතර මම ඒකට ඒක එහෙම කරන්න එපා කියලා කියන්නේ ඒක නීවරණයක්ම කියලා කියන්නත් බෑ. ඒක හරි හිත ඒක. හැබැයි ඒ සැපයට අහු වුණා කියලා කියන්න පුළුවන්. එතනදී. එහෙමයි. එතන සැපයට අහු වුණා කියන්න පුළුවන්. සැපයට අහු වුණත් එහෙම ඒක ඒ සැපයට අහු වුණත් එතනින් එහාට භාවනාව දියුණු වෙන්නේ නැහැ. එහෙම එක්කුත් තියෙනවා. යා ඒ සැපයට අහු වුණොත් අපි කොහේ හරි තැනක් අල්ලගත්තොත් එතන නතර වෙනවා. අල්ලගත්තා නම් අල්ලගත්ත එතන නතර වෙනවා. ඒ ඊට පස්සේ ඒ විදිහට හිත ඉන්න කැමතියි. ඒකට එතන අර එතන ගමන හිර වුණා වගේ වෙනවා. නීවරණම නෙමෙයි නීවරණ වල අර අර කියන තරම් තීන විද නීවරණම නෙමෙයි. හැබැයි පොඩ්ඩක් හිර වුණා වගේ වෙනවා. පැහැදිලිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව්. තව අහන්න දෙයක් තියනවද? හරි. එහෙනම් අපි අදට භාවනා වැඩසටහන අවසන් කරමු. එහෙනම් හැම දිනාටම පෙරවන් සරණයි. වහන්සේ මයා කතම් පුඤ්ඤ සාමිනා අනුමෝදි සබ්බං සාමිනං කතම් පුඤ්ඤ සබ්බං සාදු සාදු ඕකාස ද්වාරයෙන් තේන කතම් සබ්බං අච්චයන් කමත මෙබන්තේ ඕකාස කම්මමි බන්තේ යම් පියෝකාස කම්මමි බන්තේ තතිනම් පියෝකාස කම්මමි බන්තේ සාදු සාදු සාදු සාදු